ලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් එක්දාස් නමසය අසූ හතර වසරේ අගෝස්තු මාසේ පස්වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අල්ගම මහතා නිෂ්පාදනය කළ තැටියට නැගුණු සිනහව වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. තැටියට නැගුණු හිනාව Thank you. හාස්‍ය රසයට අප කාලාන්තරයක් තුළම හුරු වී සිටිනවා. අපේ පුරාතන සාහිත්‍ය පොතපතේ තනතන හමුවන පරිදි උම්මග්ග ජාතකයේ පඬිවරුන් අන්දරේ මහදන මුත්තා උපහාසය මතු කරන චරිතාංග සමහරක්. ඊටත් වඩා පුරාතනය හා සම්බන්ධ නැටුම් කලාවේ ඇතැම් අංග හාස්‍ය රසයෙන් පිරී පවතිනවා. ගරා යකුන් නැටුම එහෙම නැත්නම් අඹ විඳබන ආදී නැටුම් විෂයන්ගේ චරිත පමණක් නොව යොදා ගන්නා භාෂාවින්ද නැටුම් විලාසිතා යනාදීන්ද ඒ හාස්‍ය මතු කිරීමට උත්සාහයක් දරනු ලබනවා. අප ඒ තරම් පුරාතනයේ නොගසින් ග්‍රැමෆෝන තැටි වලට නගා ඇති ඇතැම් විකට ජවනිකා ගැන මේ වැඩසටහනේදී සලකා බැලීමට අදහස් කරනවා. නෝර්ති සම්ප්‍රදායේ නාට්‍යන්හිදී බම්මන්නා බහූභූතයා නෝනාංගී ඊට පසුව කවට ජෝඩු හැටියට ආයාප්පු ජොසි සහ මනප්පු තුම්පනේ බණ්ඩා කොණබප්පු හාමි සූටිගමරාල රයිකම් බණ්ඩා වැනි නාට්‍ය චරිත සඳහන් කරන්න පුළුවන් මේ චරිත නාට්‍ය හා මූර්ති වලට රිංගවා ඇත්තේ නාට්‍යයේ ඒකාකාරී භාවයේ නැති කිරීම පිණිසත් එබඳු චරිතාංග තුලින් කිසියම් උපදේශයක් දීමක් පිණිසයි නෝර්ති සම්ප්‍රදායේ බලපෑම අනුව ඒ කාලයේ තටි සමාගම් මගින් විකට චරිත රංගපෑමට දස්කම් ඇති ශිල්පීන් කැඳවා ග්‍රැමෆෝන් තැටි සම්පාදනය කළා. ඒ කාලයේදී ග්‍රැමෆෝන් යන්ත්‍ර ඇති නිවෙස්වල මේ අන්දමේ විකට චරිත ඇතුළත් තැටි ඇසීමට බොහෝ දෙනා එක්රැස් වූ අතර ගුවන් විදුලියෙන්ද ඒ අන්දමේ තැටි සංගීතාංග අතරතුර ප්‍රචාරයට පත් කරනු ලැබුවා. ඔබේ පහන් සංවේගයේ පිණිස අද වැඩසටහන් සඳහා එබඳු විකට තැටි කිහිපයක් අප තෝරාගත්තා. වේදිකාවේ විකට රජා හැටියට ඒ කාලේ ශිල්පීන් කිහිප දෙනෙකුම හැඳින්වුණා. මේ මිනර්වා නාට්‍ය කණ්ඩායමෙන් බිහි වූ පසුව කතානාද චිත්‍රපටවල රඟපෑ එඩි ජාමාල. ඔහු ග්‍රැමෆෝන් සැටියක නැගූ විකට ජවනිකාවක් මේ හැඳින්වෙන්නේ තුවක්කු ලයිසම කියලායි. මට වෙඩි කියන්න එපෝ මම නැති වුණෝ මාව බේරගන්න කවුරුත් නැද්දෝ <laughs> පවියක් ඒ මය වෙන්න එපා උඹලට මේ මම වෙඩි තිබ්බේ උඩටයි හැබැයි බෙනයි අද කොහොමද මෙයා වෙඩි තියන්න ඉගෙන ගත්තේ? අපෝයි බං මම වෙඩි තියන්න ඉගෙන ගත්තේ බොහොම මහන්සි වෙලායි බං. ඔන්න බං මං ඒජන්ත හාමුදුරුව ළඟට ගියා ලයිසන් එකක් ගන්නයි කියලා තුවක්කුවට. හාමුදුරුව ඇහුවා මට වෙඩි තියන්න දන්නවද කියලා. මං කිව්වා ටිකක් ගෙදර දන්නවයි කියලා. ඇයි බෙන අයියේ බොරු කිව්වේ? ඔයා කවදාවත් තුවක්කුවක් අතින්වත් අල්ලලා නෑ. ඒකේ වඩක් උඹට ඕන අද බං ඔන්න ඉතින් මම තුවක්කුවේක පිළිවෙලකට අල්ලගෙන ඉන්නකොට ඒජන්ත හාමුදුරුව ෂූට් කිව්වා. එතකොට මම ෂූට් කිව්වා. එතකොට හාමුදුරන්ට කේන්ති කිල්ල ඩෑම් පූල් කොකා පූල් කිව්වා. මේක හිතනවා මං තුවක්කුව විසු කරලා හැවුවා කොහොමද වෙන්නේ කොකා ස්වාමඳුරනේ කිකි එහෙම දුවා. එතකොටත් මම අර පියෝන් කෙනෙක් ඇවිල්ලා කිව්වා උඹලා වගේ මෝඩෙයිට ලයිසන් දෙන්න බෑ. කියලා මේ තුවක් වරගෙන ගිහින් ටිකක් හොඳට වෙඩි තියන්න පුරුදු වෙලා වරෙන් කියලා කිව්වා. ඔන්න ඉතින් මං තුවක්වත් අරගහගෙන කියලා අයලාගේ ගෙවල් පැත්තට යනකොට ඔන්න මං ඒ අඟලක ඉඳගෙන එක ගෙම්බෙක් කෑ ගහනවා. බෙනඩික් බෙනඩික් බෙනඩික් කියලා. අගල්වල ඉන්න ගැම්ම කොහමද ඔයාගේ නම දන්නේ? ඒක ඔය එක එකක් මන් දන්නේ නැහැ බං. ඔන්න ඉතින් මම වඩපුරහා මට කේන්ති ගිහිල්ලා මං කරේ ඌට වෙඩිල්ලක් තිබ්බා. ඕක ඇහිච්ච ගමන් මේ සද්දෙට කුරුල්ලෝ වගේ කුලප් වෙලා එකේ කෑ ගහනවා බීබී ෂොට් බීබී ෂොට් කියලා. ඒතකොට මං හිතලා කිව්වා බීබී ෂොට් නෙවෙයි කුරුල්ලෝ. මේව එස්ජී ෂොට් කියලා. ඒතකොට තායකෙක් කෑ ගහනවා තකරන් ෂොට්. තකරන් ෂොට් කියලා. මේක හිට ගමම මට කේන්ති කියලා තුවක්කුවෙන් විසු කරලා ගැහැව්වා. අපෝයි පබ්බියක්ගේ එතකොට තුවක්කුව රැඳුණා නෝනේ. වටපිට බලලා මං ගහට නැගගෙන නැගගෙන යනකොට පරිලිය කූඩුවක ඉඳලා ඔළුව දික් කරලා ඌ කියනවා I don't know. I don't know. I don't know කියලා. තෝ මොනවද don't know කියන්නේ කියලා මම කෙරෙද්දී ඒ ගහවට ඉඳගෙනම වෙඩි තිබ්බා. වෙඩි තියනකොට මොනවද බව්ව දඩෝන් ගාලා බිම වැටුණා. මේක දැනගත්තොත් කිලයියා මාව විකයි කියලා රූස් රූස් ගාලා මං ගහෙන් බැහැගෙන එනකොට මෙන්න මං ගහයට ඉන්න ගිනි කිකියෙක් අර පරවිය දිහා බල බල කියනවා මං කියන් මං කියන් තෝ කාට කියන් තෝ කාට කියන් කීකේ මං තුවක්කුව කරේ ගහගෙන මුගේ පස්සෙන් ගලෝගෙන ගියා යනකොට මං කුරුල්ල ඕන්න කලබලලා ඒකේ කෑ ගන්නවා ඩොටි ඩොටි ඩොටි අනිත් එක ඩොෙල් ඩොෙල් ඩොෙල් අනිත් එක කුයින්ටින් කුයින්ටින් කුයින්ටින් ගත්තා කකුල් දෙකට වීර්ය දිව්වා බන් ලෙස්සුනා වැටුණා නැගිට්ටා දිව්වා ආව වෙලමැද්දට ඉඳගත්තා නියරක් උඩ ඔන්න බං ඉතින් මං බුලත් පිටක් කෑවා. ඔන්න මම ඒක කකා ඉනකොට පොල් ටිකක් මගේ ඉස්සරහ පිටකරලා මම මූණ දිහා බලාගෙන කියනවා. අමීච්ච වෙන පොයිය සේ උසේ උසේ උසේ බුලත් තපක් බුලත් තපක් කියනකොට මම්මා මේක ඇහිලා මම කට අරගෙන බලාගෙන හිටියා. මොනවාද බබියක් මොකද බබියක් ඔබ නිකන් මූණ කික් කරගත්තේ. අගල් වල ඉන්න ගෙම් බොයි, වෙල් වල ඉන්න පොල් කිච්චල් ඔයාගේ නම කියලා කතා කරනකොට මට කේන්ති විතරක් නෙවෙයි මට ලැජ්ජයි. ඒ කොච්චර උනත් දෙනයියේ වෙඩි තියන්න දන්න හින්දා මම ඔයා එක්ක පොඩ්ඩක්වත් තරහන්නේ. ආ ඔහොම කතා කරවන්කෝ මගේ බබියක් ඒ ඔබටත් මම සූට්ටු ගන්නන්න වරෙන් යන්න. සත්‍යල් ස්වාමීන් තියන්න සමතේ මාගෙන කවුරුත් අහලා තිබේ. උරුල්ලන්ටගේ බණ්ඩ බයේ දියු වෙන අය ගැන අපි නොදන්නේ ඇයි? උරුල්ලන්ටගේ බණ්ඩ බයේ දියු වෙන අය ගැන අපි නොදන්නේ ඇයි? අපි හොඳ නැහැ. ඇයි වෙන අයියේ? කුරු කියනවා. ආ ආදරේට. පවි හොඳ නැහැ. ඇයිද නයි? බොරු කියනවා. ආදරේට. සත්‍යාලාභෙට පියන්න සමතගේ මාගෙන කවුරුත් අහලා තිබේ. සත්‍යාලාභෙට පියන්න සමතගේ මාගෙන කවුරුත් අහලා තිබේ. තටිගත කළ බොහෝ විකට ජවනිකා අවසානයේදී යම්කිසි උපදේශයක් දීම පිණිස එහෙම නැත්නම් තීව්‍ර රසවින්දනයක් ඉදිරිපත් කිරීම පිණිස ගීයක් යොදනු ලැබුවා. ඒ අතින් සලකා බලන විට බොහෝ විකට ශිල්පීන් හොඳ ගායකයින් වශයෙන්ද බිහි වුණා. ධර්මපාලතුමා හරිචන්ද්‍රතුමා වැනි ජාතික වීරවරීන්ගේ දේශනාවන්ගෙන් මතු උපදේශය විකට ජවනිකා මගින්ද තම ඉදිරියට ගෙන යාමට ඉවහල් කරගන්න ලැබුවා. ඉංග්‍රීසි භාෂාව එදා හැඳින්වුනේ පරබසක් හැටියටයි. ඉංග්‍රීසි බසට පුදෙන සමහරුන් අවඥාවට ලක් කිරීමට විකට ජවනිකා උපයෝගී කරගන්න ලැබුවා. මේ ලුවි රුද්‍රිගු සහ හෙලන් ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා අලංකාර ගීතය, ලක්ෂණ ගීතය, සුමීරී නාදය. ලිලි I Mr Johnson පොරොලිස් මුදලාලිගේ පුතා landed proprietor and general merchant. ඕ මේ මිස්ටර් ජොන්සන් නෑ. මම ඔබගේ පැමිණීම බලාපොරොත්තුව සිටියා. ඕ ලිලි මගේ බටර් ෆ්ලවර්. දැන් මොකද ඔයාගේ අදහස? අපේ ඩැඩි කිව් විදියට මගේ සිත ඔයා ගැන තදින් නැදී ගියා. මගේ කල්පනාව ඔයා සමග ළඟදීම විවාහ වෙන්නයි. මා සමග ඉක්මනට විවාහ වෙන්න. Three hearty cheers my darling dear. මගේ අධික සන්තෝෂය. I don't know I living or dying. Thank you. කොමල භූකිති කිටි කිරිලතා කුරුටි කොමල භූකිති කිටි කිරිලතා hello dear hello dear my lovely තමයි මෙයා හලෝ ඩියර් මයි ලව්ලි තමයි මෙයා ever faithfully my madonna lily cutie කුරා විනෝලියා ටොන් එකක් දෙමි කිව්ටි ටොන් එකක් දෙමි ඕ කිව්ටි ලිටල් ස්වීටි මගේ පියරු බබා කිව්ටි ලිටල් ස්වීටි මගේ පියරු බබා හලෝ ඩියර් මලට මගේ ටටා ටටා ගීත තමන් මලට මගේ tata tata hello dear hello dear my lovely තමයි මෙයා හලෝ ඩියර් මයි ලව්ලි තමයි මෙයා ප්‍රේමේ අධිපති මම වෙමි සක්විති මගේ ප්‍රේම රාජ්‍ය ඕන තරම් චොකලට් ටොපි සුපිරි chocolate toffee oh cheese butter ham bacon කන්න හැකි චීස් බටර් හැම් බේකන් කන්න හැකි hello dear hello dear my lovely තමයි මෙයා හලෝ ඩියර් මයි ලව්ලි තමයි මෙයා සමාජ විග්‍රහාත්මක ලෙසින් සලකා බලන විට මේ අන්දමේ විකට ජවනිකාවන්ගෙන් සමාජ ඉතිහාසයේද එක්තරා අන්දමකින් කැටපත් වන බව කිව යුතුයි. භාෂාවකින් පමණක් නොව ඒ කාලේ පරිහරණය කළ විලාසිතා යනාදී ගැනද මේ විකට ජවනිකා තුලින් පැවසෙනවා. ඉහළ පෙළන්තිය සහ පහළ පෙළන්තිය එහෙම නැත්නම් ධනවත් ස්වාමීන් සහ දුප්පත් සේවකින් අතර ඇතිව තිබුණු පරතරය ගැනද හාස්‍ය මතු කර දෙවන ජවනිකා කීපයක් අපගේ තටිකපඩාවේ තිබෙනවා. මේ එඩි ජයමාන සහ ජෙමිනි කාන්තා. Thank you. परम्परा කකබමලේ පැන් කරගේ මාවති සාරා මගේ කකබමලේ පැන් කරගේ මාවති සාරා මමමයි මමාවට කරකෙන්න බබදා ඔබයි කරකෙන්න බබදා ඒ කඩවණු පොරොන්දු චිත්‍රපටියෙන් හාස්‍ය විවිධ ස්වරූපයෙන් මේ විකට ජවනිකාවලට එකතු වුණා. බොහෝ විට ගම කතා අමුතු අන්දමින් ප්‍රතිපාදනය කොට විකට ජවනිකා වශයෙන් බිහි වුණා. ආකෘතිය වශයෙන් කතාවේ රටාව මත ගොඩනැගුණු අලුත් විකට ජවනිකාව. වින්සන් වීරසේකර සහ හැරියට් සුරවීර. මේ අබැද අපේ ගෙදර එක්කෙනා සුළු වචනයකට තරහ වෙලා ගියා ගියාම යත වෙන සුබ කෙසේ මාරංචයක් නෑනේ. තව ටිකක් වෙලා බල්ලා අඤ්ඤණ එළියක්වත් බලන්න ඕන. ආ එහෙම කියන්නේ. අනේ දෙවියනේ වාසනාවකට වගේ ඉන්න සාත්‍රකාරෙක් නේද? එහෙම කියන්නේ. අතබලා රේඛාස්මලෙන් වෙච්ච දේ වෙන දේ වෙලා තියෙන දේ බලා හිටියා වගේ කියනවා හොරයක් නෑ බොරුවක් නෑ වංචාවක් නෑ ශාස්ත්‍රය එහෙම කියන්නේ අනේ ගුරුනාන්ත මට ශාස්ත්‍ර පොඩ්ඩක් අහන්න ඕන හොඳයි ඔය බුලත් කොළ බවතලා හිතන් මේ ගුරු පඳුරක් මේ පංචාංගලිත උඩින් තියලා සූර්යා පහයනට බලා වම්මත මෙහාට දෙන්නකෝ <coughs> ආමිනේගේ මේ අතේ පිටා තියෙන රේඛා චක්‍රයේ හැටියට මේ ආන්නේ ළඟදී නැති වුණ වස්තුවක් ගැනයි. ඒ බව මේ රේඛාවෙන් පේනවා. හරිද? හරි. මේ වස්තුව නැතුණා හිතම මේ හාමිනේගේ හිතට කිසිම සාහනයක් නැති බව පේනවා. කන කෑමක් ඇඟට අල්ලන්නේ නැහැ. හරිද? ඒක නම් හරි. ඉතින් මේ හාමිනේ බඩපපුව අවුලාගෙන මේ විපරම් කරන්නේ විශාල ප්‍රාණයක් ගැනයි. හරිද? හරි බලා හිටියා වගේ කියනවා. ඉතින් මේකට ගහියත් ආවුනේ කාවල පිළිවෙලට මේ නැතුණ ප්‍රාණ වස්තුව හාමිනේට ආපසු ලැබේ යන කිසිමට අමාරුයි. මොනවා ගුරුනාථ අනේ තව හොඳට ඉරේකාව බලන්න. නෑ නෑ මට පේන හැටියට කොච්චර බැලුවත් එච්චර තමයි. ආ කොච්චර බැලුවත් එච්චර නෑ. අනේ කවමදාවත් ලැබෙන්නේ නෑ. අනේ ගුරුනාන්සේ ඔහු දැනට ඉන්න දැන කියන්න. ආහා නන්න වැළපෙන්න එපා. හොඳයි බුද්ධ රත්නේ නම්ම රත්නේ සංඝ රත්නේ දේව රත්නේ ආනුමාන නාග්‍යා වෙන්ජා අහසේ පියාසරණ පස්කේගේ නම කියන්නකෝ. අනුවා. ඈ නෑ නෑ කොහා. කොහා. සතු ඇති සතෙක්ගේ නම. ඉස්ස. මොකා? නෑ නෑ හො අපුතුවා. හො අපුතුවා. දායම් පාත ගාන. නමෙයි. නමෙයි. නිමිතේ හැටියට නම් මලාගෙන යනකොට පුරුෂයා දේවත් වෙනවා. ඔව්. ආ අනේ දෙයනේ කොහෙද? ආ ආ මේ ඉක්මන් එන්න එපා. මට ශාස්ත්‍ර කොට වරදිනවා නෝ. හොඳයි මම සුළු මන්ත්‍රයක් ජප කරනත් කරුණා කරලා ඇස් දෙක පියාගන්නකෝ. ඔන්න වහගත්තා. ඒ මම මේ මම සොමයන් මලකෝ ලං හාමිනේ ගිය අප්පහාමි මං සංගප කරන්නම් යහත ඕඩි වරවර ඒ ස්වාහා. ආ දැන් ඇස් දෙක අරලා බලමුකෝ හාමිනේ. සංසානම් නෑනියනේ මේ අපේ කෙනා නේද? දිලි ලැජ්ජාවේ පණ යනවා මේ මට වෙච්ච දේ. <laughs> උඹලාට ලැජ්ජා කරලා මදිනවා. ඒ වුණත් උඹලා පිරිමියා ඉන්න වෙලාවට විතරක් කොච්චර පම්පෝරි දෙඩුවත් මේ මේ මේ බරති වෙච්චම උඹලා පණ නහ ගන්න හඳගලන හැටි අම්මපා. මාරි මා නැති තන පණ නහ ගයි. මාරි මා නැති තන පණ නහ ගයි. ලලිතනක සමන දෙදුවත් ලලිතනක සමන දෙදුවත් සුන්දර ගුණති ආදරවන්ති එලසම නොවේදයි ස්වාමී ඔව් සුන්දර ගුණති ආදරවන්ති එලසම නොවේදයි ස්වාමී ආන්නේ මම හැමදින හිතපන් ආන්නේ මම හැමදින හිතපන් ආමිනේ මගේ පාරි ගුණවන්ති පාරි මා ලලිතන පනනාගයි පාරි තමා නැති කරන පණනාගල් නවීන විලාසතාවලට භාර ගැසීම පිණිස විකට ජවනිකා යොදාගත් ආකාරය පැහැදිලිවම පෙනී යනවා. කාන්තා විලාසිතාවන් ගැන විවිධාන්දමින් උපහාසය මතු කරන මෙබඳු ජවනිකා යම්කිසි ලෙසකින් සමාජ සුබ සාධනයටද හේතු වුණා. කෙසේ වුවත් ඒ කාලයේ පැවතුනේ පරිවර්තන කාල පරිච්ඡේදයක්. සම්මතයක් කියා දෙයක් තිබුණේ නැහැ. සම්මත බොහෝ දුරට ගොඩනැගුණේ මෙබඳු ජවනිකා නිසා විය හැකියි. ලොවි රුද්‍රකු සහ ප්‍රසාදරි මේ ජවනිකාව මෙවීමට. අනේ ඇත්තට අපිට මේ රටේ ඉන්න බැරි තැනකයි වෙලා තියෙන්නේ. යන්නේ යන තැන ඇනුම් කෙටුම් නෝ. කවුද බං ඔය ඇනුම් කෙටුම් කියන්නේ? මේ ජොරා මාමයි මෙරාණන් ගයිනේ. මම කොණ්ඩේ පීරලා දරුණුවක් වාගේ බඳිනවලු. පුරහන් රුසියක් වාගේ තප්ප කරලා කූරක් ගහනවලු. සංගවත්තාට අංග දෙකක් වාගේ උස්සලා පීරලා කටු ගහනවලු. දිගට දිගට කිවෝනාවක් කියලා ලෝගුවක් අඳිනවලු. වෙන එකක් තියා අපිට මේ මේ වාට වයර්ලස් එකෙත් බනිනවලු. එහෙනම් මුණ්ඩගේ දුව වගේ කොටට කොටේ දනිස් වේන්න කොට ගවුමක්ද උඹටත් අඳින්නයි කියන්නේ? නැහැ. අපේ ආච්චම්මලා වාගේ මුංගට සම්බායයි බාච්චි හැටේ අඳින්නයි වෙලා තියෙන්නේ. බං ඒ කාලේ මේ මේ කාලේ දේශේ හැටියට වාසේ ඔන්න ඒ ජොරාමාමටයි විරාටයි බෙර ගහන්නයි කියපන්. පිරිසිදු පැවැත්ම අනුව රූපය ලක්ෂණ වෙන අන්දමට ස්ත්‍රී සැරසෙන්න ඕන. කවුරුත් ලක්ෂණ වෙන්න කැමති. ඔබ අහලා නැද්ද පුරාණ කියමන කොණ්ඩේ ඇති ස්ත්‍රිය වමනා අන්දමට බඳිනවලු. ඒ වාගේ තමයි බං කට හැකර මිනිසියොත් හැරෙන හැරෙන අතට දොඩවනවා. ඒවා අපි ගණන් ගන්න ඕන නෑ. උඹට ලක්ෂණයි කියා සිතන අන්දමට උඹේ කොණ්ඩෙත් ඇඳුමත් උඹ සලසා ගනි. ඒ වලට මම විරුද්ධයක් නැහැ. දමස් හිසෙහි පලඳනා ගොතා බැඳි කොන්නේ ලක්ෂණා නවීන විදියට සිත් සමාජයට දේශේ හැටියට වාන ගංගන කුමට අපි මේ ලත වෙනා දදදා දදදා දදදා දදදා දදදා දදදා දදදා සුබලබෝ සිංගේ දොසමයි සොයනා වූ අනුවන ස්වභාවකි ලක්ෂණ රූපෙක කවුරුනාත්‍ය කරවනා රූප ස්වභාවකි ලක්ෂණ රූපෙක කවුරුනාත්‍ය කරවනා දදදා දදදා දදදා දදදා දදදා දදදා දදදා දදදා ඒ කාලේ විකට ජවනිකා ඉදිරිපත් කළමුන් කිසියම් සංවිධානාත්මක පදනමක් යටතේ ක්‍රියා කළ බව අපට පෙනී යනවා. එබඳු ශිල්පීන් කණ්ඩායම් වශයෙන් සා වෘත්තිමය මට්ටමකින් විකට ජවනිකා වේදිකාවලදී ඉදිරිපත් කළා. මේ අන්දමේ ශිල්පීන් හැරෙන විට UAS පෙරේරා එහෙම නැත්නම් සිරියයියා නමින් හැඳින්වුණු ශිල්පියාද හාස්‍ය රසය අමුතු අන්දමකින් මතු කළා. සිරියයියා විසින් ග්‍රැමෆෝන් තැටියකට නගන ලද විරුද්ධ ශෛලියෙන් යුතු ගම කතාවක්. දවසක පුංචි රාල නම දරාපු පිරිසරයේ කුඹුරු කොටා දුප්පත් ලෙස දවස ගත කළා. පුංචි රාල පුංචි කාලේ පැංචි වාගේ නොංචි හාමි සරණ බඳන් බොහොම දියුණුවකට පත් වුණා. පුංචි රාල කළු වුණාට නොංචි හාමි රතු ඉතිකක් ඇඟිලි ගෙඩිය මුතුනේ කපුට වැහැව්වා වගේ. කෑම දාම කුඹුර දෙකට කෑම දීම කොහොම රසට උයා පියා නොන්ති හාමි පිටක් පීඩියා එක දවසක් නොන්ති හාමි හිත බලද්දි පුංචි රාල කන්න ගත්ත වන්දු අපේ පැත්තකින් බබා සෑම දාම වැඩ කරන්න මම කුඹුරට යන්නේ මොකද හෙට උදේට කුඹ බලයන් නොන්ති හාමියේ මෙන්න අපේ නාති තංගිර එක පොටකට ගෙන්න වගේ කියා නොන්ති හොඳයි හොඳයි කියා සැරසුනා කුන්චිරාල අතු වැතිබුණු දීතික අවුවට දමාලා ඇතඹ ගහේ වැස්සි දැන්ලා පහුවදා උදේ බබැලියක් නිතේ තබා නාවන්නට අතේ බබා වතුර ටිකක් ළඟට ගත්තා වැඩේ වැරදුනා ඉහළ ගෙදර කුකුලො දෙන්න වී පැදුරට ඇවිත් පැන්න ළමයා තබා පුංචි ගාන කුකුලො පැන්නුවා එළියට පියතුමා ගියොත් ළමයා කොරහ නැද අඬනවා ගෙට ගිය කල අර වී ටික කුකුලො කිලිනවා වැඩ කොළ මොන වඩ කුඹුරේ ගෙදර තමයි අඬ දබරේ මේකට මගේ සට බඹරේ පුරුදු කාරිමයි නාවනතේ කුංචි පුතා තිත වී ටික පැතුරේ යෝකා ගෙදර ගෙනත් නන්න හිතා ඒ දෙසට ගියා දීතික ගෙයි මැද්දේ තබා නාවන කොට පුංචි බබා ගහේ බැඳපු අර වැස්සිට හරකෙක් කැන්නා හරකව එලවන්නත් බෑ පුතා දමා යන්තත් බෑ වඩාගෙනම ළඟට ගොසින් වැස්සි දෙහෙව්වා වැස්සිත්කේ ඇතුළටගෙන ඌ බඳින්න තැනක් නැතුව ලනුවයිනේ දවටාගෙන නාටි මෝඩයා අතදරුවා උකුලේ තබා පොඩියක් තැන සීම ලබා පස්සැලියට ගිනි පිඹ පිඹ ඉන්න කලමිතේ කුණ්ඩ කුරුතං කුණ්ඩංගතං ජනපදයෙන් පත නටනව හදිසියේම පෙන පොඩියක් අහස විසුණා ආවාසනා කමක මහත උණු උණු වෙම මේ පෙන ටික පොඩි දරුවගේ ඇඟට වැටි දෙරි හඳුන්නා ඉනේ බඳන් හිටපු ඇස් යන්නේ බොහොම කලබල වී පුංචි රාලවත් ඇදගෙන දෙව්වේ කුඹරටයි පුංචි හාමි දැකපු හැටි පුංචි රාලගේ ඉඟතිය වටේ තිබුණු ගම්මේ ගැටලි හා කලබලේ අඟර දඟර තවත් නොකර පැහිරෝ ඉතින් යමන් ගෙදර කියා වැසි දක්කාගෙන ගෙදර කිය කලේ දරුවා පිස්සිලාලු බත් මුට්ටිය රොස් වෙලාලු වීටික බිම ඉනිරිලාලු එතන වැඩ කොටයි විකට ජවනිකාව නීතිගරුක සමාජයක් ගොඩනැගීම පිණිසද උපදේශ සැපයූ අවස්ථා තියෙනවා. තැටියට නැගුණු හිනාව නම් වැඩසටහන අප ආරම්භ කළ පරිදිම අවසන් කරන්නේද එඩි ජයමාන්නගේ ජිමනෝනෝ ජිමනෝනෝ ඒ රත්තරන් ටික උරක්ටි කරලා ගනින්කෝ. ඇයි සක්වලේ මොකද මේ මූණකට ඉදිමිලා? අපෝයි බා ඉංග්‍රීසි පිළිවෙලට වැඩ කරන්න ගොහින් කන්සෙට බොස්සාදු වැදුනා බා එක පිටේක බලාපංකෝ ජිමනෝනෝ මගේ කන් දෙක තියනවාද කියලා. හැබැයි ඉතින් මෙච්චර ගුටි කාලා ගෙදර ආවේ අංශ එකක්වත් දාන්න නැතුව. කෑනෝ ගහයෝ දියොන්නෝ උරක්ටි කරලා ගනින්කෝ. හැබැයි පාලයි මොකද ඉංග්‍රීසි පිළිවෙලට වැඩ කරන්න ගිහින් ගුටි ගාවද? යෝ දියොන්නෝ උරක්ටි කරපංකෝ මට වෙච්ච කතන්දරේ මම කියන කලියෙන් මේ මුරගානවා ඉතින් කියාපල්ලකෝ. ඇයි ජිමනෝනෝ මම කොයිලෙක් මාව රස්සාවකට එළවන ඉන්න ඕම් මං කොළඹට ගියා රස්සාවක් හොයාගන්න. එතනදී හම්බුණා බං ජුවානිස් පාස්. ඒ මිනිහා මාව අතින් ඇදගෙන ගියා බං කාර් එකක් ගන්නදේ කියලා ඕන් ගිහින් සුදු මහතුරාගක් එක්ක එහෙම කතා කරලා ගත්ත බං තඩි කාර් එකක් අරගෙන අපි පාරට ඇවිල්ලා ඕන් ඔක්කොම ශබ්ද කරාගෙන එනකොට පැන්න බං ඉස්සරහට පොලිසිය මහත්තයෙක් නැවතුවා කාර් එක කිව්වා. ඒක පාට ඩෑම් පූල් අර පාරයිනේ තියෙන බෝඩ් සීවල්ට උඹලා වැඩ කෙරුවේ නැත්නම් උඹලව චාර්ජ් කරනවා කියලා කිව්වා. එතකොට ජොහානිස් පා සැලියුට් එකක් දාලා ඕල් රයිට් සර් කියලා යන්න පටන් ගත්තා විතරයි බං. බෝඩ් එකක් දැකලා ජබස් කියලා බ්‍රේක් ගහලා ඔන්න බං කාර් එක නවත්තලා. නවත්තලා ඒක බලනකොට ඒක ගහලා තියෙනවා සයිලන්ස් කියලා. මොකද සයිලන්ස් කියන්නේ? සයිලන්ස් කියන්නේ ශබ්ද නැතුව යන්නේ කියලා. ඉතින් අපි කරාපු වැඩේ කාර් එක එන්ජිමත් නවත්තලා කල්ලු කරාගෙන යනකොට කොම්බන් තවත් එක ගහලා තියෙනවා ඩබල් බෑන් කියලා. ඒකේ තේරුම මොකක්ද? ඒකේ තියෙන්නේ මේ දෙකට නැවිගෙන යන්නේ කියනවා. ඕන් ඉතින් අපි දෙකට නැවිගෙන කාර් එක තල්ලු දියුණු කරාගෙන යනකොට බං ඕන් තාත් ඒක ගහලා තියෙනවා රවුන්ඩ් about කියලා. ඉතින් අපි තේරෙන හැටියට මේක තෝරපාව තේරෙන්නේ හරහට කරකෙන්නේ කියනවා. ඉතින් කරකුණා තමයි හරහට දෙකට නැවිගෙන මම වමට කරගෙනවා ජෝනිස් පාස් අගුණට කරගෙනවා. කොහොම කරගෙනකොට බං වටේ පිටින් උන්නු බල්ලෝ මුරන්න පටන් ගත්තා. කොල්ලෝ කෑ ගහන්න පටන් ගත්තා. මේක ඇහිච්ච ගමන් මම දැනගත්ත වැඩේ හරියන්නේ නැහැ කියලා. ඉතින් අපි කරගෙනවා ඕන්නේ යනකොට බං ටිකක් දුර යනකොට තවත් ඒක කියලා තියෙනවා ස්ටොප් කොට බසස් කියලා. ඒකේ තේරුම හැටියට අපි දෙන්නම වචන තෝරද්දී අපිට තේරෙන්නේ ඔක්කොම අතිකන්නේ කියලා ඕන් හිතෙව්වා. ඉඳාම්මා බස්කාර් පෝලින් ගහලා තියනවා. ආව මං දුසින් ගාන්නේ ඩ්‍රයිවර්ලා ඇවිල්ලා දුන්නා මගේ කනක දෙකක් තුනක් දෙනකොට මං ඉතින් ජෝනිස් පාසෝ එක්කලා යන්න ගියාම පොලිසියට ඇන්ටරියක් දාන්න. ඉතින් ඇන්ටරියක් දාන්න මොන ඇන්ටරි දානවද කිමෝනෝනෝ ළඟපාරකින් පොලිසියට අපි යමු කියලා. අද ඇටියෙත් නැගුණු හිනාව නම් ඒ වැඩසටහන ඉදිරිපත් කළේ සුධර්ම මිසිල්වා. නිෂ්පාදනය මහින්ද අල්ගම සහායට චන්ද්‍රමාලා පතිරණ. ඇන්ට්‍රි ගියාලා. හැබැයි අපි වගේ ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් ගියාම කොහමද ඔය බෝඩ් කියන්නේ? ඒක නෙන්නම් ජීවන ඕන යන්තම් ඉංග්‍රීසි ටිකක් දන්න හන්ද තමයි බෝඩ් පිළිවෙලට වැඩ කරලා ගුටි කාලා වේරුනේ. කාර් වලින් යන්නට බෑ නීති දන්නේ නෑ. පාත් එකට යාමට බර බාගේ නගිනවා. ආදර ජිමනෝනක අංකල් ලැන්ටි මාත් සමග හතර දෙනයි ලෝඩ් එක දැන්නේ. හිතෙන්නේ නැහැ සෑම තැනම රවුම් ගසනවා. හිතෙන්නේ නැහැ සෑම තැනම රවුම් ගසනවා. ජක්මක් පිටතියා ගුණා මම දක්නවා. ජක්මක් පිටතියා ගුණා මම දක්නවා. 1984 වසරේ අගෝස්තු මාසේ 5 වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අල්ගම මහතා නිෂ්පාදනය කළ තැටියට නැගුණු සිනහව වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ තාක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරේකා පෙරේරා